දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය හැඩගස්ස ගන්න ඕනේ අපේ හිත හැඩගස්ස ගන්න ඕනේ හිත නිවැරදිව සකස් කරගෙන සිතෙන් ධර්මානුකූල සිතුවිලි එන විදිහට සකස් කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියලා අදිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගන්න ඕනේ. හොඳයි. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය සියලුම ධර්මයන් සබ්බේ සියලුම සියලුම ධර්මයන් අනාත්මයි ආත්ම කොට ගන්න බෑ කියන එක ප්‍රඥාවෙන් දැනගෙන කලකිරින කලකිරීමමයි විසුද්ධියේ එකම පිරිසිදු වීමේ එකම මාර්ගය කියන එකයි මේ කාරණාව සියලුම ධර්මයන් අපි දන්නවා සබ්බේ සංඛාරා අනිච්ඡාති කියලා සඳහන් කරලා තියෙනවා නේද ඒ කියන්නේ නිවන නිට්ටයයි කියන්නේ අපි දන්නවා සියලු දේ අනිත්‍යයි අනිත්‍ය නිසාවෙන් දුකයි එහෙනම් නිර්වාණ සාන්තිය කියන එක වෙනස් වෙන එකක් නෙවෙයි එහෙනම් නිර්වාණ සාන්තිය කියන එකේ දුක් නැහැ දුක් නැති වෙන්න හේතුව ඒක නිට්ටය ස්වභාවයේ තියෙන එකක් එතකොට සබ්බේ ධම්මා අනිච්ඡාති කියලා කියන්න බැරි උනේ නිවන නිට්ටය නිසා එහෙනම් සබ්බේ ධම්මා අනාත්තාති කියලා කියන්නේ නිවනවත් ආත්ම වෙන්නේ නැති නිසා වෙන. ලෝකේ කිසිමම කිසි දෙයක් ආත්මකට ගන්න බෑ. මොකද්ද ආත්ම කියලා කියන්නේ? මගේ වසඟයට ගන්න බෑ. මගේ වසඟයට ගන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මගේ වසඟයට කියන්නේ මෙන්න මේ විදිහට වුණොත් හොඳයි කියලා මේ විදිහට නොවුනොත් හොඳයි කියලා මට ඕන හැටියට තියන්න මට ඕන හැටියට තියාගන්න බෑ කියන එක පිළිබඳව සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒක කෙරෙන්නේ ඒ ස්වභාව ධර්මයේ තියෙන ක්‍රමවේදයකට. හරිද? මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම සිද්ධ වෙන්නේ ස්වභාවික ක්‍රමයකට. ඒ ස්වභාව ධර්මයේ තියෙන ක්‍රමවේදයකට සිද්ධ වෙනවා මිසක්කා මට මේ විදිහට වුණොත් හොඳයි මේ විදිහට නොවුණොත් හොඳයි කියලා ගන්න පුළුවන්කම ඇත්තේ නැති බව ධර්මයේ සඳහන් වෙනවා. දැන් එතකොට අපිට මොකද කරන්නේ ඔකට දැන්? හරි අපේ தත්ත්වය මොකද්ද අපි දන්න හොඳටම ප්‍රත්‍යක්ෂ වැඩසටහන කියන්නේ ප්‍රායෝගිකව කරන්න ඕන දේ කතා කරන වැඩසටහනක් විතරයි මොකද මේවට අදාළ ධර්ම කරුණු අපි නිවන් මාර්ග දේශනාවලදී ගොඩ කතා කරා ඉතින් ඒ කතා කරපේ ආයතරයක් හොයාගෙන අහන්න පුළුවන් දැන් අපි මොකද්ද කරන්න ඕනේ එහෙනම් සියලු දේ මට ඕන හැටියට තියාගන්න බෑ කියලා කියපුවාම දැන් ඒක බුද්ධ වචනේනේ මට ඕන හැටියට කිසිම දෙයක් තියාගන්න බැයිද ඇයි මේ මට ඕන හැට තියාගන්නේ? ඇයි මං දැන් දැන් මේ බණ අහන්න ඇවිල්ලා ඉන්නේ කට්ටිය? ඉතින් මට ඕනුණා බණ අහන්න ඉන්න මං ඇවිල්ලා. දැන් මට ඕන බණ කියන්නේ මම මේ කියනවා. සියලුම ධර්මයන් අනාත්මයි කියලා කියනවා නම් නේද? ඔන්න ඔය ප්‍රශ්න ඔක්කොම විසඳෙන්න ඕනේ. හරි. එහෙනම් බෑ මට අත ඔස්සන්න ඕන මට අත ඔස්සන්න පුළුවන්. එහෙනම් මට ඕන හැටියට මේ අත තියාගන්න පුළුවන්. හරි ආ අන්න අන්න හොඳයි දැන් අපි හැමදාම සමහර සභාවලින් අහන එකම එන උත්තරම ටික වෙලාවකට පුළුවන් එහෙනම් ටික වෙලාවකට පුළුවන් කියන්නේ ටික වෙලාවකට ආත්මද <laughs> අපි ටික වෙලාවකට තියාගන්න පුළුවන් කියලා හිතුවොත් ටික වෙලාවකට ආත්ම වෙනවද ඒත් නැත්තම් කිසිම ෂණයකට එහෙනම් ඔන්න දැන් අපි සියලු ධර්මයන් කියන එකටත් එක්ක තව කාරණාවක් දැම්මා නේද ඒ ඒ වෙලාවට තියෙන එක එක ධර්මයන් ඇත්තටම එහෙනම් නේද? චිත්තක්ෂණයක් වගේ කාලයකවත් මට ඕන හැටියට කිසිම දෙයක් තියන්න බෑ කියන එක විශ්වාස කරන්න බැරි තරමටම ප්‍රශ්නයක්. මොකද මට ඕන හැටියට ගොඩාක් දේවල් තියන්න පුළුවන් කියලා මට දැනෙනවා. ගොඩාක් දේවල් තියෙනවා මම මට ඕන හැටියට දරුවෝ හදලා තියෙනවා. මට ඕන හැටියට ගෙවල් හදලා තියෙනවා. මට ඕන හැටියට ජීවත් වෙලා තියෙනවා. හ්ම් වෙන එකත් ඒ ඔබ වහන්සේලාමනේ කියන්නේ හිත පාලනය කරගන්න කියලා. Tamanට ඕන හැටියට. නේද? එහෙනම් මේකෙදි ලොකු ගැටලු සහගත තත්වයක් එනවාද කියලා අපි හොඳින් විමසලා බලන්න ඕනේ. ඒ ඔක්කොම විමසනකොට මේක විසඳෙන්න ඕනේ. හරි. මේක විසඳෙන්න ඕනේ. මොකක්ද මේ අනාත්ම ලක්ෂණය කියලා. එහෙනම් මේ ගැන අපි ඊතා විවෘතව සාකච්ඡා කරන ධර්ම කරුණු වලට අනුකූලව අපි ධර්ම කරුණු පස්සේ කතා කරන් තියාගෙන මේක කොහොමද මේ අදහස ගන්නේ කියලා. මගේ කියන අදහස ඇති වෙන්නේ කොහොමද? අපිට මේ ලෝකේ සුඟක් දේවල් ගැන මගේ කියන අදහසක් තියෙනවා. මගේ මගේ කියලා අපි අපි ඇත්ත කතා කරගමු මේ තියෙන ප්‍රශ්න කතා කරගන්න බලාගෙන. හුඟක් දේවල් වලට මගේ දේවල් කියලා වගේ අදහසක් තියෙනවා නේද? මගේ කියන එක හැදෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් බලන්න. මගේ කියලා සංකල්පයක් මට හැදෙනවා. ඒක හැදෙන්නේ කොහොම නන්ද? මේ බලන්න. පිට රටවල් වල පිට විත රටවල් තියෙනවා. ඒ රටවල් වලට සාපේක්ෂව මගේ රටට ආපුවාම මේ රටට ආපුවාම මට ඕන හැටියට ඉන්න පුළුවන්ද නැත්නම් පිට රටවල වලද මට ඕන ඕන හැටියට ඉන්න පුළුවන්. ආ මෙහි පුළුවන් ටිකක් නේද? ආ එහෙනම් ඒ රටවල් ගැන මගේ කියලා අදහසක් එන්නේ මේක ගැන මගේ කියලා අදහසක් එනවා. මේ රටේ තියෙන නොයෙකුත් ගම් වලට මං ගිහිලා තියෙනවා. මගේ ගමට ගියාමද මේ ගමේ ඉන්න වෙන ගම් වලට ගියාමද මට කැමති විදිහට ඉන්න පුළුවන්. ආ එහෙනම් කැමති විදිහට ඉන්න පුළුවන් ප්‍රමාණය වැඩි මේ රටෙත් මට වඩා හොඳට ඉන්න පුළුවන් මගේ ගමේ. මගේ ගමේ ගොඩාක් ගෙවල් තියෙනවා සහ මගේ ගෙදර තියෙනවා. අනිත් ගෙවල් වලට වැඩිය මගේ ගෙදර මට ඕන හැටියට නේද? ඕනෑ විදිහකට ඉන්න පුළුවන්. ඒකින්ද මම ඒකට කියනවා මගේ එකම වැඩි. ඒකේ මගේ එකම වැඩි. අනිත් ගෙවල් වලට මම කියන්නේ අනුගේ ගෙවල් කියලා. නමුත් ගම වශයෙන් ගත්තාම මගේ ගම කිව්වට ඒ මගේ ගෙදර එක එක්කෙනා ඉන්නවා සහ මට ශරීරයක් තියෙනවා. ඒ ඒ ශරීර අනුන්ගේ ශරීර කියනවා අපි ඒවට මගේ ගෙදර කිව්වට ඒ ගෙදර තියෙන. නමුත් නේද? තව කියනවා නම් එහෙනම් මට අනිත් අයගේ කාමර වලට වැඩිය මගේ කාමරේ නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මම ඒකට මගේ කාමරේ කියලා අනිත් ඒවට කියන අනුන්ගේ කාමරේ කියලා. එතකොට දැන් එහෙනම් ওই විදිහට මට ඕන හැටියට තියාගන්න පුළුවන් කියලා දැනෙනකොට තමයි මගේ කියලා අදහස් එන්නේ. ඒක බලන්න මෙහෙමත් වෙනවා වෙලාවකට සමහර අය ඉන්නවා සාමාන්‍ය විදිහට ඉන්නවා ඉඳලා ටික කාලෙකින් මොකද කරන්නේ යම් යම් සම්බන්ධතා ඇති කරගන්නවා. අපි හිතමු ආදර සම්බන්ධතාවයක් ඇති කරගන්නවා කියලා. ආදර සම්බන්ධතාවය දෙන්නෙක් දෙන්නෙක් ඇති කරගත්තාම ඇයි ඒ දැන් කලින් මගේ කියලා අදහසක් තිබ්බේ නැති අය ගැරෙහි මගේ කියලා අදහසක් ඇති වෙන්නේ ඇයි? හොඳට බලන්න අපි මේක මේ අදහස් ඇති වෙන්නේ ඇයි කියලා හොයාගන්න මේ වගේ උදාහරණ ගන්න. හරි මොකද ජීවිතය අවබෝධ කරගන්න ඕනේ නේද? ඇයි අපිට ඒ වගේ සම්බන්ධතාවයක් කියන්නේ සම්මුතියක්නේ නේද? ඒ වගේ සම්මුති ඇති කරගත්ත අය එයාලගේ ඒ සම්බන්ධකම් ඇති කරගත්ත වෙනාට කියන මෙයා මගේ කෙනෙක්. මෙයා මගේමයි කියලා කියනවා. ඇයි එහෙම කියන්නේ? බලන්න අනිත් අයට වැඩිය මං කියන විදිහට ඉන්නවා. නේද? මමත් ඒ පැත්තට කියන විදිහට ඉන්න හින්දා එයා කියනවා මට මගේ කියලා මම ඉතින් හරි කී කරුයි කැමති කියන විදිහට ඉන්නවා නේද? අන්න එතකොට කියනවා මගේ කියලා. හදිසියෙම දැන් දෙන්නත් එක තරහ වෙනවා. තරහ වෙලා දෙපැත්තට බෙදිලා යනවා. ඊට පස්සේ කියනවා එයා මගේ කෙනෙක් නෙවෙයි කියලා. තමන්ගේ දරුවෝ ගැනත් එහෙම කියනව නේද වෙලාවකට. දරුවෝ ගොඩාක් හිතුවක්කාර වෙලා අයින් පොල් වලින් අයින් කරනවා. අයින් කරලා කවුරු හරි අහපුවා කියනවා මං එයා මගේ කෙනෙක් විදිහට සලකන්නේ නෑ. ආ ඒ ඇයි හිතුවක්කාරලා හින්දා. කියන දේ අහන්නේ. එහෙනම් හිතුවක්කාර නම් මට ඕන හැටියට ඉන්නේ නැත්තම් මගේ කියන අදහස නැතු වෙනවා. මේ ලෝකේ මට ඕන හැටියට යමක් තියනවා කියලා දැනෙන ප්‍රමාණය අනුව මගේ කියන අදහස් අපිට ඇති වෙනවා කිව්වොත් මොකද කියන්නේ නේද තේරෙනවද ඒක එහෙම නේද අපිට මේක අපි තේරුම් නැති වුණාට අපිට මේ අදහස හැදිලා තියෙන්නේ එහෙම අනුන්ගේ දරුවෝ මගේ දරුවෝ එයි මගේ දරුවෝ කියන්නේ මට ඕන හැටියට කට්ටිය ඉන්නවා අනුන්ගේ දරුවෝ මට ඕන හැටියට තියන්න බෑ එහෙනම් මට ඕන හැටියට තියාගන්න පුළුවන් ප්‍රමාණය අනුව සාමාන්‍ය වශයෙන් මට මගේ කියන අදහසක් ඇවිල්ලා තියෙනවා කියලා හිතන්න පුළුවන් හ්ම් එතකොට ඔන්න ඔය මගේ කියන දේවල් හරියට නිකන් කොයි වගේද මට දැනෙන්නේ කියලා බලන්න. මාත් එක්ක එක ගමනක් මෙහෙම යන ඒවා ටික තමයි මගේ කියලා කියන්නේ. මේ ශරීරය මාත් එක්ක යනවා හැමදාම. නේද? ඒතර මම කියන කෙනත් එක්ක මේ ශරීරය හැම වෙලෙම ළඟ ඉන්නවා. එහෙනම් මාත් එක්කම යන එක්කෙනා තමයි කොහේ ඉඳන්ද යන්නේ කොහාටද? ගාල්ලේ ඉඳන් මාතරට. නෑ කොහේ ඉඳන්ද යන්නේ? අතීතයේ සිට වර්තමානය හරහා අනාගතයට යනවා. හරිද? අතීතයේ සිට වර්තමානය හරහා අනාගතයට යනවා. මගේ දරුවෝ ටිකක් යනවා, මගේ දෙමව්පියොත් යනවා, ඥාතීත් යනවා. දැන් එන්නේ වගේ මාත් එක්ක සමගාමීව සමාන්තරව යන කොටස් ටිකක් මට දැනෙනවා නිකන් මේ ජීවිතේ නේද? අන්න එහෙම යන කට්ටියක් ඉන්නවා වගේ කියලා. හරිද? අන්න එහෙම යනවා වාගේ දැනෙන ගතියට තමයි මම කියන්නේ ආත්මීය නේද? ආත්මයක් වගේ දැනෙන්නේ අන්න ඒක තමයි. හරිද? හරි. දැන් ඔය ඔක්කොම තියේදී දැන් ඔය කතාව ඇත්තද කියලා බලාගමු. අපි අපිට කොහොම දැනෙනවනේ නේද? දැන් මගේ මගේ මගේ කියලා දැනෙනවා කියලා දැන් අපි කතා වුණානේ දැන් මගේ කියනකොට දැනෙන්නේ මගෙත් එක්ක යන මට ඕන හැටියට තියෙන මට ඕන හැටියට වෙනස් කරන්න පුළුවන් දේවල් වලට මගේ කියනවා. මගේ කියලා ගයක් තියෙනවා කියලා හිතන්න. මේ ගේ මට ඕන හැටියට වෙනස් කරන්න පුළුවන්ද? පුළුවන්නේ. කුස්සිය කඩලා කුස්සියක් හදන්න පුළුවන්, පාට ගන්න පුළුවන් නේද? විකුණන්න පුළුවන්, කුලියට දෙන්න පුළුවන්, ඕන එකක් කරන්න පුළුවන්. කුලිය නිවසක ඉන්නවා ඇයි? දොරවල් අරින්න පුළුවන්, දොරවල් වහන්න පුළුවන්, කැමති තැනක බඩු තියන්න පුළුවන්. ඉතින් මට ඕන හැටියට මට ඕන තැනක බඩු තියන්න පුළුවන්, උත්සවයක් ගන්න පුළුවන්. හැබැයි කුලී නිවස ගැන අපිට මගේ කියලා අදහසක් එන්නෙම නැහැ. බලෙන්වත් බලෙන්වත් එන්නේ නැහැ. ඇයි ඒ? ඒකේ අයිතිය නෑ මට. මොකද අයිතිය නැති හින්දා මට කරන්න බැරි මොනවාද? කඩන්න බෑ, බෙදින්න බෑ, පාට ගන්න බෑ. නේද? වෙන කෙනෙකුට දෙන්න බෑ යන්න කිව්වොත් යන්න වෙනවා. එහෙනම් ඔන්න ඔය ලක්ෂණ ටික තියෙන හින්දා ඒකේ පරම අයිතිය මට නෑ. මෙසේ වේවා, මෙසේ නොවේවා කියලා මට ගන්න පුළුවන්කම නෑ. ඒක හින්දා කුලී නිවසට අපි කවදාකවත් මගේ කියන්නේ නෑ. ඒක නිසා වෙම්ම කුලී නිවසක කුලී නිවසක් ගැන මට තියෙන හැඟීම මොකද්ද? මගේ නෙවෙයි. මගේ නෙවෙයි. මගේ නෙවෙයි. නේද? ඒකේ මට අයිතියක් නෑ කියන හැඟීමක් තියෙනවා. හරියටම හරි නේද? හරි. කුලී නිවසේ ඉන්න කෙනෙකුට අපි කියනවා මේක පරණ කතාවක් මම ඉතින් කියලා කියලා කට්ටියට දැන් පුරුදු වෙයි. නමුත් ඒ වුණාට මේකම තමයි හරියන ක්‍රමේ. හරිද? මොකද මේක ප්‍රගුණ කරන්න ඕන. අද අපි මේක පැවරුමකට ගණ්ඩායි යන්නේ. අදම කරන්න ඕන. නැත්තම් හෙට දේශනාවේදී පැටලෙන්නේ නේනවා. හරිද? කරන්න ඕන හින්දායි ආයෙ මතක් කරන්නේ. කුලී නිවසක ඉන්න කෙනෙකුට අපි කියනවා ඔයාගේ කුස්සිය පොඩි වැඩි නේ කියලා. ගෙත ගාලා තියෙන පාට හොඳ නෑ නේ කියනවා. එයා මොන වගේ උත්තරයක් දෙන්නේ? මොනව කරන්නද? කරන්න දෙයක් නෑ. ඇයි? මගේ නෙවෙයිනේ මට ඒක කඩන්න හදන්න බෑ. තියෙන විදිහට ඉන්න වෙනවා. තියෙන විදිහට ඉන්න වෙනවා කියලා. හරි. එහෙනම් ඒ අයියේ තියෙන විදිහට ඉන්න වෙන්නේ මගේ නෙවෙයි හින්දා. මගේ නෙවෙයි හින්දා. හරි. කවුරු හරි අපෙන් අහනවා මේ ඊට කලින් මම මෙහෙම කියන්න. කන්නඩියෙන් මුණ බලලා තියනවද? ඔව්. ඕක අහන්න දෙයක්ද? හොඳයිද? හොඳ මදි නේද? මේ මූණ නම් හරියන්නේ නැහැ. මේක නිකන් පාරේ අරයන්ට තමාරු වගේ. ඒක එක්කන මොනවද හිතනවද දන්නේ මම මේ මූණ අරයයිද කියලා අපිට අදහසක් තියෙනවා. හොඳ මදි මූණ තියාගෙන ඉන්නේ ඇයි? <laughs> කරන්න දෙයක් නැති හින්දා එහෙනම් මූණ මගේද? නේද? ඇයි තියෙන විදිහට ඉන්න වෙලාද නැද්ද? තියෙන විදිහට ඉන්න වෙලා. එහෙනම් මූණ මගේ කියන්න පුළුවන්කම නැහැ. සමහර අය අපිට කියනවා උස වැඩිනේ. කොට වැඩිනේ. මහත වැඩිනේ. කෙට්ටු වැඩිනේ. පාට කළු වැඩිනේ. සුදු වැඩිනේ. හා එහෙනම් ඒ එකක්වත් මට ඕන හැටියට වෙන්නේ නෑ. එහෙනම් මේක මගේ කියලා ගන්න බෑ. මගේ කියලා ගන්න බෑ. මේ ශරීරයේ කුලිය නිවස වගේ. ඒ වගේම තමයි වෙන කෙනෙකුට පවරන්න පුළුවන්ද? කුලියට දෙන්න පුළුවන්ද? කුලිය කුලියට ඉන්න නිවස අපිට කුලියට දෙන්න බෑ වගේ. මේකත් කුලියට දෙන්න ඔව් මං ගමනක් ගිහින් එකම මේක පොඩ්ඩක් පරිස්සම් කරගන්න කියලා කියලා යන්න බෑ. ඒ විතරක් නෙවෙයි යන්න කිව්වොත් යන්නම වෙනවා කුලී නිවස තව හොඳයි මාස 3ක්වත් කල් දෙනවා මේකේ එහෙම එකක්වත් නෑ කොයි වෙලාවෙ කොයි වෙලාවෙ යන්න කියයිද දන්නේ නෑ එහෙනම් මේ ශරීරයේ වශයෙන් ගත්තොත් වෙන්නත් නේ අපිට මේක මගේ කියලා අදහස් තියෙන්නේ වැරදීමකින් අපි මේ ගැන හිතලා නෑ හරිද හිතලා නෑ හොයලා නෑ ශරීරයේ ස්වභාවය ගැන අපි හෙව්වොත් අපිට සිතුවිලි එනවා ඇත්තට මේක මගේ කියලා ගන්න බෑනේ හරිද මේ ශරීරය මගේ කියලා ගන්න බෑනේ කියලා සිතුවිලි එනවා මේකේ ස්වභාවය ගැන අපි විමසලා බලුවොත් හරියට විමසන්න ඕන නුවණින් විමසන්න ඕනේ අපිට ඕවා කරන්න වෙලාවක් නැහැ රාජකාරී තියෙනවනේ නේද ඇත්තට ජීවිතයේ මේ වගේ දේවල් ජීවිතයේ ඇත්ත తත්වය මොකද්ද කියලා විමසන්න බැරිව තියෙන රාජකාරී මොනවාද ඒකත් පොඩ්ඩක් හිතන්න ඕන මොනවද අපිට තියෙන රාජකාරී වැඩට යන්න ඕනේ ඇයි අපි වැඩ කරන්න ඕනේ ඇයි වැඩ කරන්න ඕන? කණ්ඩ හොයාගන්න ඕනේ නේද? මොකටද කණ්ඩ හොයාගන්න ඕනේ? ජීවත් වෙන්න. ජීවත් වෙනවා කියන්නේ ජීවත් වෙන්න කන්නේ මොකටද? මේ ශරීරය පවත් ගන්න. එහෙනම් හම්බෙච්ච ශරීරය නඩත්තු කර කර ඉඳලා අන්තිමට ශරීරය නැති වෙලා යනවා. එහෙනම් නඩත්තුව සඳහා වෙහෙසෙනවා. නේද? හම්බෙච්ච ශරීරය නඩත්තුව සඳහා වෙහෙසෙනවා. හැබැයි අන්තිමට ඉතුරු වෙනවද? නෑ ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් ඉතුරු වෙන්නේ නැති දෙයකට හරියට මහන්සි වෙනවා. නේද මේ ශරීර නඩත්තු විතර නෙවෙයි අනිත් අයගේ ශරීර ටික නඩත්තු කරන්නත් මම කීයක් හරි හොයලා දෙන්න ඕනේ ඒකින්ද තමයි මේ මේ දඟලන්නේ මහන්සි වෙන්නේ මෙච්චර වැඩ තියෙන්නේ හම්බෙච්ච ශරීරයේ හින්දා එහෙනම් මේ හම්බෙච්ච ජීවිතේට ඔය විදිහට කරගෙන ගිහිල්ලා අන්තිමට අමාරුවෙන් රස්සා කරපු මගේ ශරීරත් නෑ අපේ අම්මගේ ශරීරත් නෑ තාත්තාගේත් නෑ ළමයින්ගේත් නෑ අන්තිමට එහෙමනම් මොකක් කරපු දෙයක් කරපු දෙයක් නැති වෙනවා එහෙනම් අර්ථයක් ඕනේ නැද්ද ජීවිතේට ඊට වැඩිය එහෙනම් ඉතින් කාලය බෙදා ගන්න වෙනවා. නඩත්තුවට විතරක් ඕක තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ. නඩත්තුව සඳහාම ශරීර නඩත්තුව සඳහාම ජීවත් වෙලා හරියන්නේ නැහැ. ඊට වැඩි එහා ගිය දේවල් තේරුම් ගත යුතු තියෙනවා. ඒ සඳහා කාලයක් මිඩංගු කරගන්න වෙනවා. එහෙනම් මේ වගේ දේවල් වලට මේවට කියනවා විදර්ශනාවල් කියලා. විශේෂ දැනීම් කියලා. එහෙනම් මේ වගේ දේවල් තේරුම් ගන්න තමන්ගේ ශරීරය ගැන විමසා බැලිය යුත්තක් සිද්ධ කරන්න ඕනේ. අර දැන් කෙනෙක් කියයි අත් උස්සන්න පුළුවන් කකුල් උස්සන්න පුළුවන් එහෙම පුළුවන් හින්දා මගේ කියනවා කියලා. එහෙනම් අර කුලී නිවසෙත් බඩු තියන්න පුළුවන් තැන් තැන් වල දොරවල් අරින්න පුළුවන් දොරවල් වහන්න පුළුවන්. ඒ වුණාට පරමායිතිය නෑ. නේද? පරමායිතිය කියන්නේ සම්පූර්ණ අයිතිය නෑ. එහෙනම් මේකත් එහෙමයි. නේද? එහෙනම් මේක ගැන ඔන්න ඔය ටික හොඳට මෙනෙහි කරන්න ඕනේ. පළවෙනි එක. හරිද? කුලී නිවසක් උපමා කරගෙන අපේ ශරීරය අරගෙන හොඳට බලන්න මොනවා වෙනවද කී කොතර වෙලාවක් බලන්න ඕනද දන්නේ නැහැ. තියෙන හැඟීමක් වෙනස් වෙන තුරු. දැන් මේ කිව්ව එකනේ කරේම. කියන දේ අහන් හිටියට ඕක හරියන්නේ නැහැ. අපි කරන්න ඕනේ පැත්තකටලා ඉඳගෙන හොඳට මෙනෙහි කරනවා. මේ උඩ ඉඳන් පල්හැය දක්වා මේ මුළු ශරීරයම ගත්තොත් මේක නේද මගේ නෙවේ කියන හැඟීම ඇති වෙන තුරු හරිද දැන්ට තියෙනනේ මේක මගේ කියලා හැංගීවා. මගේ නෙවෙයි කියලා අදහස ඇති වෙන තුරු අපි මේක මෙනෙහි කරන්න ඕනේ. තව කොටසක් එකතු කරන් යමු. ඔය අපි ස්වභාවය කියන්නේ කිව්වේ. ස්වභාවය කියන්නේ කළු, උස, මිටි, රතු, කෙට්ටු, මහත එහෙමනේ. තව මේකේ ක්‍රියාකාරීත්වයන් වගේකුත් තියෙනවා. හරි ඒ ක්‍රියාකාරීත්වයන් ගැන පොඩ්ඩක් බලමු. දවල්ට කාපු ඒවා දැන් කොච්චර දිරවලද? හරි උදේට කාපේවා දැන් කොච්චර දිරවලද ඊයේ රාට කාපේවා දැන් කොච්චර දිරවලද දන්නේ නැහැ නේද කොයි හරි ලාවක ඔය වගේ ප්‍රශ්නයක් කවුරු හරි අපෙන් ඇහුවොත් හ්ම් හැන්දවරුව කහනවා දවල්ට කාපේවා දැන් කොච්චර දිරවලද දන්නේ නැහැ අද උදේට ටිකක් තෙල් ಜಾති කෑවා නේද ඒකෙන්ද වැඩියෙන් ආමාශ යුස දාන්න කියලා කිව්වද නැහැ කිව්වේ නැහැ ඒක කාගේ වැඩක්ද මගේ වැඩක් වෙන කාගේ හරි වැඩක්ද නැහැ. ඉතින් වැඩේ වෙනවනේ උනාට. <laughs> ආයක ශරීරයේ වැඩක්. ශරීරයේ වැඩක්ද? ශරීරයේ වැඩක්. ශරීරයේ කොයි කොටසද දන්නේ වැඩේ කරන්නේ? <laughs> එහෙනම් ශරීරයේ වැඩක් මේක එහෙනම් නේද? ඕක තමයි කියන්නේ හරියට හොයලා බලනකොට ඔළුව විකාරය වගේ දැනෙනවා. <laughs> නේද? ඔළුව විකාරය වගේ දැනෙනවා මේක හරියට හොයලා බලනකොට ඒ මොකද එහෙනම් ජීවිතේ ගොඩක් අරදීම් වගේ තියෙන ජීවිතය ගැන හොයලා බලන්න ඕනේ ආයෙ විතරක් නේ දැන් ඔය කතා කරේ අපි ආහාර ජීර්ණය ගැන හුස්ම ගන්න එක මගේ වැඩක්ද එක්ක මේ හාමුදුරුවන්ට පිස්සු එක්ක අපිට පිස්සු දෙකෙන් එකක් නේද ඒ වුණාට ඉතින් ඇත්තද දන්නේ නැහැ හොයලා බලන්න ඕනේ ඇත්ත නම් විමසලා බලන්න ඕනේ හුස්ම ගන්න එක මගේ වැඩක්ද හුස්ම ගන්න එක මගේ වැඩක් නෑ මම මැරිලා ගොඩක් කල්. ඇයි? මෙලහට අමතක වෙලා. තියෙන වැඩ හැටියට එහෙනම් හුස්ම ගන්න එක මගේ වැඩක් කියලා ගන්න පුළුවන්කම නෑ. හරි ඒක සිද්ධ වෙන දෙයක්. ඒක වෙන කවුරු හරි කරනවද මගේ ශරීරේ? නෑ. ඒවා ක්‍රියාවන්. ඒවා වෙන්නේ හේතු අනුව නේද? හේතු අනුව කියන්නේ ඒවා මට අයිති නැතුව සිද්ධ වෙන වැඩ පිළිවෙලක් වගේ. ඒකට හේතු අපි හොයාගන්න ඕනේ. දැනට අපි තේරෙනවා ඒක ඒ ක්‍රියාව නම් වෙනවා හැබැයි. ඒ ක්‍රියාව අඩුවක් නැතුව වෙනවා. එහෙනම් ශරීරයේ තියෙන ක්‍රියාකාරීත්වයන් ගැන එකිනෙක එකිනෙක එකිනෙක හොයලා බලනවා අපි. මගේ වැඩක්ද ඒක? මට අයිති විදිහට වෙනවද? හරිද? හුස්ම ගන්න එක මට ඕන හැටියට වෙන්නේ නැහැ. ආහාර දිරවන එක මම දන්නේවත් නැහැ. මට තියෙන්නේ ඕන කියන උට ඇතුළට දාන්නයි, එළියට දාන්නයි විතරයි නේද? ඒවත් මට ඕන වෙලාවට බෑ. නේද? අනක් දුන්නොත් දැන් එළියට දාන්න කියලා ආයෙ නෙවෙයි මොන જાති තිබුණත් එහෙම කරන්නේ. ඒ කියන්නේ ඒකේවත් අයිතිය මට නැහැ ඒවා ඇවිල්ලා තන්නේ කරම නේද? තද බල අන. නේද? කරේ නැත්තම් තන්නේ කර දඩුවක්. ඒ ඒ කියන්නේ අධික සිදින් නැති කරනවා. එහෙනම් ඒවා මගේ වැඩ නෙවෙයි. එහෙනම් ඔන්න ඔය විදිහට අපි මෙනෙහි කළ බැලුවොත් සියලු ක්‍රියාකාරීත්වයන් කොණ්ඩේ වැවෙන ප්‍රමාණය තීරණය කරන්නේ කවුද? කෙනෙක්ගේ කොණ්ඩේ වැවෙන ප්‍රමාණය. හැම රැලි වැටෙන කාලය තීරණය කරන්නේ කවුද? නේද? දත් දිරන කාලය තීරණය කරන්නේ කවුද? දත් වැටෙන කාලය තීරණය කරන්නේ කවුද? කොණ්ඩේ සුදු වෙන කාලය තීරණය කරන්නේ කවුද? උස තීරණය කරන්නේ උස ප්‍රමාණය තීරණය කරන්නේ කවුද? මේ මොනවාක්වත් මගේවා මේ ශරීරයේ සියලු ක්‍රියාකාරීත්වයන් මම දන්නේ නැහැ. දන්නේ නැතුව සිද්ධ වෙනවා එකක්වත් මට ඕන විදිහට වෙන ඒවා නෙවෙයි. ඒවා මගේ වැඩ නම් නෙවෙයි. එන එන විදිහට ඉන්න වෙලාවත් නැද්ද? හා එහෙනම් දැන් අපිට හොඳට තේරෙන්න ඕනේ මේ ශරීරය හරියට මොකක් වගේද කියලා අපි හැමදාම කියන කාරණාව තමයි බැකෝ යන්ත්‍රයක් අරගෙන ගිහලා ගමක පාර කපනවා. එතකොට අපි කියනවා බැකෝ එක තමයි පාර කැපුවේ කියලා. හැබැයි බැකෝ එකේ මේ අත දන්නවද? පස් ගෑවුනා කියලා? නෑ. ඊළඟට ඒ අපේ මේ උස්සපු මේ යකඩ බාර් දන්නවද? මම පසිස්වා කියලා? ඊළඟට ඒකේ රෝද දන්නවද මං අහවල් ගමට ගියා කියලා? නෑ බැකෝ යන්තේ මොකක්වත්ම මොනවත්ම දැන් ඒකේ තියෙන ඒකේ තියෙන ඒවා කිසි දෙයක් කිසිම දෙයක් දන්නේ නෑ. හොඳයි. දැන් උදේට කාලා ඇත්තේ මං හිතන්නේ. බත් කනපු අතේ ඇඟිලි දන්නවද බත් වෙනවා කියලා? දන්නව. නෑ. උස්සපු අතේ මේ මස් පිඩු දන්නවද ඉස්සුවා කියලා? නෑ. තොර දන්නවද බත් ගෑවුනා කියලා? නෑ. දත් දන්නවද බත් ගෑවුනා කියලා? නෑ. මේ ශරීරයේ මොනවාම හරි දන්නවද? මේ බතුත් එක්ක තියෙන වැඩපිළිවෙල ඉවර වෙනකම්ම බඩවැල් දන්නවද? බත්වල බඩවැල් තියෙනවා කියලා. දැන් බඩවැල් ඉතින් මොකුත් දන්නේ නෑ. ඒවා නිකන් බඩවැල් නේද? <laughs> ඒක මොකුත් දන්නේ නෑ. එතකොට මේ හැම දන්නවද මොකුත්? ඉතින් හැමද මොකුත් දන්නේ නෑ. නේද? මස් ඇඟේ තියෙන මස් මොනවා හරි දන්නවද? නෑ නේද? නේද? කිසකෙස් මොකවත් දන්නේ නැහැ. එහෙනම් මේ ශරීරයේ පාදාන්තයේ ඉඳලා හිස් මුදුන දක්වා කිසිම දෙයක් කිසිම දෙයක් දන්නවද? නැහැ. එහෙනම් මොකක් වගේද? දැකෝ එක වගේමයි. නේද? එක්ක අද පිස්සු හැදෙයි නැත්නම් පිස්සු හොඳ වෙයි. නේද? මේ ජීවිතය ගැන අපි කොච්චර දන්නේ නැතුවද ජීවත් වෙන්නේ? එහෙනම් මේ ජීවිතය ගැන මේ ශරීරය ගැන අපිට තේරුම් ගන්න ඕන ඔය විදිහට නේද? මේකේ කිසිම දෙයක් කිසිම දෙයක් දන්නේ නැහැ මේ මස් කොටවත් මේ හැමවත් මේ කිසිම දෙයක් කිසිම දෙයක් දන්නේ නැහැ. මේක මට ඕන හැටියට හැදෙන එක්කුත් නෙවෙයි මට ඕන හැටියට කැඩෙන එක්කුත් නෙවෙයි මේක මට ඕන හැටියට පවතින එක්කුත් නෙවෙයි මේකට මගේ කියලා මාත්‍රීය අදහසක්වත් කියන්න පුළුවන්කම නැහැ. ඔන්න ඔය ටික දැනෙනකන් හිතට දැනෙන්න ඕනේ ඒක. ඒක ඒක දැනෙන්න ඕනේ. හරිද? ඔක කරන්න කම්මැලි අපේ කට්ටිය. හරි? දැන් කියයි ඔය ටික ඉතින් මම දැන් තේරුම් ගත්තානේ. තේරුම් ගත්ත දේ මොකටද යා මෙනෙහි කරන්නේ ආය? හරි, ඔතන තමයි තියෙන ප්‍රශ්නේ. තේරුම් ගත්ත දේ මෙනෙහි කරන්නේ මොකටද? දැන් ඉතින් තේරුණානේ ඔය කියපු දේ කියලා ඉන්නවා. ඒ වෙලාවට අපේ හිතට නිග්‍රහ කරගන්න කෙනෙක්ගේ ආදරයක් අපිට තේරුණා කියලා හිතන්න. අතීතයේදී. ඒක ගැන මෙනෙහි කරේ නැද්ද? මට තේරුණා අහවලා ආදරය කියලා තේරුණා. ඊට පස්සේ ඒක ගැන මෙනෙහි කරේ නැද්ද? ඇයි එහෙම කරේ? ඉතින් තේරුම් ගත්ත නම් වෙන්නේ කරේ මොකටද? <laughs> හා. එහෙනම් එහෙම වෙනෙහි කරන්න ගිහිල්ලා තමයි ඒක එන්න එන්න මොකද උනේ? හා වැඩි වුණා. නේද? එන්න <laughs> එන්න වැඩි වුණා. ඒක මෙනෙහි කරන්න ගිහලා එන්න එන්න වැඩි වුණා. එහෙනම් මෙනෙහි කරන්න ගියාම එන්න එන්න හැඟීම වැඩි වෙනවා. හැඟීම වැඩි වෙනවා. අන්තිමට හැඟීම වැඩි වුණාට පස්සේ මොකද උනේ? හැම වෙලෙම මතක් වෙන්න පටන් ගත්තා. නේද? ඒ හැඟීම වැඩි වුණාට පස්සේ ආදරය කරන අයව හැම වෙලේම මතක් වෙන්න පටන් මතක් වෙන්නේ නැති වෙලාවක් නැති තරම් කියන තරම්ම මතක් වෙන්න පටන් ගත්තා. දැන් අපි මේ අහගත්ත නේද දේවල් ටික මේ ශරීරය මගේ නෙවෙයි කියලා. ඒකත් ඇවිල්ලා මෙනෙහි කරොත් මගේ නෙවෙයි කියන හැඟීම නැවත නැවත නැවත නැවත මෙනෙහි කරොත් මොකද වෙන්නේ? ඒ හැඟීම වැඩි වෙනවා. හරිද? ඒ හැඟීම වැඩි වෙනවා. ඒ හැඟීම වර්ධනය වුණාට පස්සේ ඒක හැම වෙලේම මතක් වෙන්න පටන් ගන්නවා. හා. තේරෙනවද? එහෙනම් දන්න දේ මෙනෙහි කරන්න ඕනේ ඇයි? හා ඒක නිබඳව අපේ ඇතුලෙන් මතක් වෙන්නේ එතකොටයි නැත්තම් මතක් වෙන්නේ නෑ. එහෙනම් නිබඳව සිහිය උපද්දවා ගන්න නම් දැනගත්ත දේ මොකද කරන්න ඕන? නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න ඕන නැවත නැවත මෙනෙහි කරන්න ඕන. හරිද? එහෙනම් ඉස්සෙල්ලා අපිට හැඟීම හදාගන්න ඕනේ. මොකද්ද හදාගන්න ඕන හැඟීම වචනයක් නෙවෙයි මොකක් මේ ශරීරය අනාත්මයි කියන වචනේ නන් නෙවෙයි හරිද වචනේ නෙවෙයි මේක මගේ කියලා ගන්න බෑ කියලා දැනෙන ඒ කියන්නේ අනුන්ගේ දෙයක් වගේ දැනෙන හැඟීමක් හරිද මෙහෙම මූණ අත ගන්නකොට වෙලාවකට දැනෙන්න ඕන මට අයිති නැති එකක් නෙමේක මේ හැම මට අයිති නෑ මේක අනුන්ගේ දෙයක් වාගේ. ඇත්තටම අනුන්ගේ දෙයක් වාගේ. මොකද මට තීරණයක් ගන්න බෑ මේක ගැන. නේද? ධාර්ය දාන එකවත් මගේ වැඩක්ද? මට ඕන වෙලාවට දාන්නෙත් නෑ. නේද? මට ඕන වෙලාවට අයින් වෙන්නෙත් නෑ. මං ඉතින් මේකත් එක්ක අල්ලන සටන මේ අනුන්ගේ දෙයක් එක්ක අල්ලන සටනක් වගේ දැනෙන්න ඕන. බලන්නකෝ දෙන වදේ. නේද? දෙනවද නැද්ද වද? දෙනවා දෙනවා එක තැනක එක වෙලාවක ඉන්නවත් දෙන්නේ නැහැ නලියවනවා. නේද? ඉතින් හරිය අමාරුවෙන් අපි මේ ශරීරයක් එක්ක මේ උස්සගෙන දුවන්නේ මේක කොච්චර අමාරුද බලන්න. නේද? මේක උදේම නාවන්න ඕනේ, පිහින්න ඕනේ, කවන්න ඕනේ, පොවන්න ඕනේ, නේද? අන්දන්න ඕනේ. හ්ම්. ඊට පස්සේ ඉන්දෝලා තියන්න ඕනේ. නේද? ඊට පස්සේ කණ්ඩව සැරෙන් සැරේ සැරෙන් සැරේ එක එක ඒවා මේකට දෙන්න ඕනේ, නේද? බෙහෙත් කරන්න ඕනේ. අන්තිමට පැය 18කට සැරයක්වත් පැය 6ක් විතර පෙරලලා තියලා ආපහු ගන්නත් ඕනේ. නේද? පෙරලලා තියලා ගත්තේ නැත්නම් මොකද වෙන්නේ? නේද? වැඩ කරන්න බෑ. වැඩ කරන්න බෑ බලෙන් පෙරලනවා. ආයි කිසි කතාවක් නැහැ. තැන් තැන් වල තැන් තැන් වල පෙරලලා දානවා මේක. පුටු උඩ පෙරලනවා. එක එක තැන් වල කට අරෝලා එක එක ඒවා කරලා පෙරලලා දාලා තියෙනවා. මේ ඔක්කොම hina පහළ වෙන්නේ කවුරු ගැනද? මං ගැන. ඇත්ත කතා කරනකොට. ඇත්ත කතා කරන අපි ගැන අපිට මම හිනාවෙන්න එපා කියලා නෙවෙයි කියන්නේ අපි ගැන අපි අපේ අපේ ඇත්ත ගැන අපිම කතා කරද්දී අපිට මෙච්චර හිනා යනවා නම් රහත් උත්තමයන්න් වහන්සේලාට අපි ගැන කොච්චර අපේ වැඩ ගැන කොච්චර හිනා යනවද ඔක්කොම දැනගත්ත උත්තමයන්න් වහන්සේලාට එහෙනම් මේ ශරීරය ගැන අපි අද පැවරුම එක හරිද මොනවද ස්වභාවය සහ ක්‍රියාකාරීත්වය මේක කරන්ඩ මේක කරන්ඩමයි කියලා මම කියන්නේ. අද නම් දවසක් අරගෙන අද කරන්ඩම ඕනේ. මොකද ලොකු කාලයක් ප්‍රත්‍යක්ෂ වැඩසටහන තියෙන්නේ නැහැ. හරිද? බොහෝ විට සති 50යි. දැන් මේ 23ද කොහෙද මට මතකයි 23 අවශ්‍ය කාරණා ටික කිව්ව වැඩේ ඉවර කරා. ඒකින්ද ඒකින්ද මේ දවස් ටිකේ අපිට ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒ තමයි සතියක් එකම කමටහනක අපි ඉන්නවා. ඒතර 23 වෙනි සතිය මං හිතන හැටි මම මැදට ගත්තේ අනාත්ම සංඥාව. මේක මං ආය අගදිත් කතා කරන්න ඕන හින්දා මේක විතරක් එකතු කරන්න ජීවිතේට. හරිද? මම මේ කියන හින්දා අනිත් ඔක්කොම අමතක කරන්න මේ වෙනකන් කතා කරපුව 22ම අමතක කරන්න. හරිද? අමතක කරලා අපි අද ඉඳන් මේ අදයි හෙටයි දවසේ සාකච්ඡා කරලා අනිද්දා සාකච්ඡා කරලා මේ කරගෙන යන මේ කරන්න කියලා කියන මේ උපදේශ ටික විතරක් හරිද කොහොම හරි කරලා ජීවිතේට එකතු කරගන්න මං අභියෝග කරලා කියනවා මේ අතන්ට සන්තෝෂයෙන්ම ජීවත් වෙන්න පුළුවන් කියලා ඊට පස්සේ. හරිද? සන්තෝෂයෙන්ම ජීවත් වෙන්න පුළුවන් අනිත් අය මොනව කරත්. අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අනිත් අය කරන දේවල් එක්ක මට විඳවන්න වෙනවා. හෙට හැන්දෑ වෙනකොට අපි සාකච්ඡාව ගන්නවා අතපය හතර කපලා දැම්මත් අපි අහලා තියෙනවා අතපය හතර කපලා දැම්මත් බුද්ධ ශාසනයේ යම්කිසි කෙනෙකුට ඒ අතපය හතර කපලා දාන කෙනා ගැන ඇවිල්ලා මගේ අතපය හතර කපලා දානවා කවුරු හරි අතපය හතර කපලා දාන කෙනා ගැන මාත්‍රයක් තරහක් අහිතක් නැතුව ඉන්න පුළුවන් තත්යකට හිතක් හදන්න පුළුවන් කියලා අහලා තියෙනව නේද ඒක හීනයක් නේද ඔය කිව්වට ඒ කියන්නේ එහෙම තත්යකටපත් වීම කියන එක කියන්නේ ඒක එතෙන්ට යන අද මෙතන ඉඳලා මේ මානසිකත්වයේ ඉඳලා එතෙන්ට යනවා කියන එක ගැන අතර මැද පාරේ නේද අපි යා යුතු පාරේ මැද වැහිලා නේද අපි දන්නවා ඉතින් හිතක් වර්ධන අපි දැන් පන්සිල් රකින්න ඕන ඒවා ටිකක් දන්නවා හැබැයි අර වගේ උසස් තත්වයකට යන්නේ කොහොමද අප්පා ඒව යන්නේ කියන්නේ කොහොමද අප්පා ඒ වගේ එකක් තත් එහෙනම් මෙතන ඉඳන් එතෙන්ට යන පාර පැහැදිලි නෑ පාර ක්ලියර් නෑ නේද හොඳයි මේ කමඨාන ඉවරනකොට තේරෙන්න ඕන කට්ටියට පාර පැහැදිලි එවැනි තත්යකට යන්න ක්‍රමයක් හම්බුනොත් හරිද විශ්වාසයක් ඇතුව යන්න පුළුවන් නේද එහෙනම් ඊ타ත්ම ඊ타ත්ම දැඩිව මේ කියන කාරණා විමසන්ඩ විමසලා බලන්න අපි අන්තිමට ඔප්පු කරගන්නවා එවැනි තත්යකට යන්න පුළුවන් කියන ඔප්පු කරගන්නවා හරිද එවැනි මානසිකත්වයකට යන්න පුළුවන් උනන්දු වුණොත් කියලා. ඉතින් යන්නේ නැහැ කට්ටිය මම දන්නවා. නමුත් මේ නමුත් ඒ පාර පිරිසුදුයි නම් කෙනෙකුට බය නැතුව මේ தත්ත්වය වර්ධනය කරන්න පුළුවන්. එකෙන් භාගයක් කරගත්තොත්, කාලක් කරගත්තොත් අඩුම ගානේ පොඩි පොඩි තැන්වල දිවක්වත් හිතේ ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන්. තරහ කියන එක අනුන්ගේ වැරදි හින්දා රිදෙවිදි ඉන්නවා කියන එක අපරාධයක්. ඇයි අපරාධයක් කියලා කියන්නේ? වැරදි කරන්නේ කවුරුවක්වත් විඳවන්නේ විඳවන්නේ කවුරුවක්වත් අපරාධය. නේද? හරි. කමන්නේ. එහෙනම් දැන් ඔන්න ඔය කියන ටික ඊටාම වටිනාකමකින් යුක්තව අරගෙන දාද නම් කොහොම හරි කරන්න ඕනි. මොකද මේක තමයි වටිනම කෑල්ල, වටිනම කොටස. අපිට මේ ධර්මය තුළ කිසිම ධර්ම දැනුමක් නැති කෙනෙකුට හරි මේක ඉස්සරහට අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. අපි අපි ධර්මයේ කතා කරනවා. ඒවත් එක්ක මේවත් තේරුම් ගන්න ලේසි වෙනවා. නමුත් කමන්නේ. ඒ නැතත් ওই ටික කරගෙන යන්න පුළුවන්. මොකද එහෙනම් ස්වභාවය සහ ක්‍රියාකාරීත්වය. ශරීරයේ ස්වභාවය කියන්නේ උස කළු මිටි මහත කෙට්ටු වගේ දේවල් සහ ඒ කියන්නේ ඇඟේ හැඩතලාදිය ක්‍රියාකාරීත්වය කියන්නේ දාඩිය දාන එකේ ඉඳලා හුස්ම ගන්න එකේ ඉඳලා ඔක්කොම ක්‍රියාකාරීත්වයෙන් බලනකොට එකක්වත් මට ඕන විදිහට වෙන්නේ නැහැ මන් දන්නෙත් නැහැ ඒවා වෙනවා ඒවා කරනව නෙවෙයි වෙනවා අන්න ඒක හොඳට මෙනෙහි කරන්න ඕනේ ඒ දෙක මෙනෙහි කරනකොට මට අදහසක් එන්න ඕනේ මේ ශරීරය අනුන්ගේ දෙයක් අපි කරේ එල්ලන් ඉන්න බෑග් එකක් වගේ හරිද කරේ ළඟ ඉන්න බෑග් එක මගේ ශරීරය කියලා මං කියන්නේ අන්න ඒ වගේ මට අදාළ නැති මේ ඇටසැකිල්ල මුකුත් දන්නේ නැහැ. ඒක වටේ තියෙන මස් මුකුත් දන්නේ නැහැ. හැම මුකුත් දන්නේ නැහැ. නහර මුකුත් දන්නේ නැහැ. ඒවා වැවෙන එකේ අයිතිය මට නැහැ. කොච්චර උස ගියාද මන් දන්නේ නැහැ. කොහෙද ඉරනවද මන් දන්නේ නැහැ. මිලුවම දෙයක් දන්නේ නැහැ. අනුන්ගෙම අනුන්ගේ එකක් මේක. නේද? එහෙනම් ස්වභාවයයි ක්‍රියාකාරීත්වය අරගෙන හොඳට මෙනෙහි කරනකොට මට තේරෙනවා මේක මට අයිතියක් නැත්තටම නැහැ. නැත්තටම එහෙම හැඟීමක් එන්න ඕනේ. එහෙම හැඟීමක් උපදින තුරු මෙනෙහි කරන්න ඕනේ. ඉපදුනාට පස්සේ ඉපදුනාට පස්සේ ආ ඉපදුනාට පස්සේ ඒක නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න මොකටද? ඒ හැඟීම වර්ධනය කරගන්න බල කරගන්න මොකටද? නැත්තම් ඒක අපිට අමතක වෙනවා සාමාන්‍ය ජීවිතේ. හරිද? ඕක තමයි අද පැවරුමේ පළවෙනි කොටස. එතනින් නවතින්න ඕනේ නැහැ. තව දැන් සැකයක් තියෙන එකක් තියෙනවා. හාමුදුරුවනේ ශරීරය නම් එහෙනම් මගේ නෙවෙයි වෙන්න ඇති. හැබැයි හිත හිතනේ ඔක්කොම කරන්නේ. හිතනේ දැන් ඔය කතා කරවන්නේ. හිතනේ දැන් ඔය නේද ඇවිද්දවන්නේ. අපි ඇවිද්දවන්නේ, කතා කරවන්නේ, හිනස්සවන්නේ ඔක්කොම කරන්නේ හිත. එහෙනම් ඒකනම් අතීතයේ සිට වර්තමානය හරහා අනාගතය දක්වා යන මගේ ආත්මය වෙන්න ඕනේ. ඒක මගේ වැඩක්. ඒක මගේ වැඩක්ද? ඒක මට ඕන හැටියට වෙන එකක්ද කියලා චුට්ටක් විමසලා බලමු. නේද? හ්ම්. කවුරු හරි කෙනෙක් මට අපේ ගෙදර ඉස්සරහට ඇවිල්ලා බයිනවා. බයිනකොට මට මොකද වෙන්නේ? තරහ තරහ කට්ටියක් එනවා කියනවා කට්ටියක් යනවා කියනවා හරිද එනවා යනවා කික් කියනවා ගන්නවද මම ගන්නවද? නෑ. අන්න හරි තරහ එනවා. නේද? එහෙනම් ඒක මගේ වැඩක්ද? කවුරු හරි බයිනකොට තරහ උපදින එක මගේ වැඩක්ද? පුදුම කතාවක් මෙන්න නෑ කියනවා. නේද? බලන්න හොඳට විමසපුවහම මේවා තේරෙන හැටි අපි මේවා විමසුවේ නෑ. නේද? අපි නම් ඇත්තම ඕනේ නැති මිනිස්සු. ඇයි බලන්න අපිට හම්බුණා සමහර ලාවට අර අතට හම්බුණා දුරකථන වගේ. නැත්නම් ගෙදරට හම්බුණා කුස්සියට හම්බුණා ඉලෙක්ට්‍රොනික උපකරණ වගේ. මේ හම්බෙච්ච හැම උපකරණයක්ම කොච්චර සංකීර්ණුණත් ඔව්ව අතගාල් බලලා කොහොමද වැඩ කරන්නේ මෙහෙම වුණොත් මෙහෙම වෙනවද මේ ස්විච් එකෙන් මොකද වෙන්නේ අරවා වෙන්නේ කියලා කට්ටියගෙන් අහගෙන හරි තනියම හරි අරවා වැඩ කරන හැටි හොයාගත්තද නැද්ද රටේ තියෙන උපකරණ සියුම් සියුම් උපකරණ ගැන පවා අපි හොඳට දන්නවා හැබැයි ළඟම තියෙන තමන්ගේ උපකරණ ගැන මෙලෝ දෙයක් හෙව්වේ හෙව්වේ නෑ. මේක වැඩ කරන්නේ කොහොමද කියලා බැලුවේ නෑ. ඒකින්ද තරහා තරහා කියන එක මගේ නෙවෙයි කියලා තේරුනේ නෑ. තරහා කියන එක මගේ වැඩක් නෙවෙයි. වෙන කාගේ හරි වැඩක්ද? අපේ අම්මා හරි තාත්තා හරි වෙලා ආ ඔයාට අරයා බයිනවා ඉඳවට මම තරහ ටිකක් දාන්නම් කියලා දානවා. නෑ ඒක එනවා. නේද? සියලු හැඟීම් ගැන මොකද කියන්නේ? සියලුම හැඟීම් ගැන මොකද කියන්නේ? මම ගෙන්න ගන්නවාද? එහෙම නැත්නම් මට එනවාද? මම ගෙන්න ගන්නවාද? මට ඕන ඕන වෙලාවට මට මට ඕන ඕන වෙලාවට හා දැන් ආදරේ එන්න, හා දැන් තරහා එන්න, හා දැන් ආදරේ යන්න නේද? හ්ම් දැන් තරහා යන්න, දැන් ඊර්ෂ්‍යාව ටිකක් ඕක හරියන්නේ නැහැ ඊර්ෂ්‍යාව යන්න කියලා ඒ වගේ අපේ තුල ඇතිවෙන හැඟීම් එකක්වත් අපි ගෙන්න ගන්නවද නැත්නම් මං කරගන්නවද මට වෙනවද? එහෙනම් අපිට හොඳට තේරෙනවා ඒක මගේ වැඩක් නෙවෙයි. එහෙනම් හිතේ ඇති වෙන සිතුවිලි නේද? හිතේ ඇති වෙන සිතුවිලි මගේ වැඩක් නෙවෙයි නේද? එතකොට <laughs> එතකොට සිතයි කයයි දෙක තමයි අපිට තියෙන්නේ නේද? සිතයි කයයි දෙක තියෙන්නේ. ඒ දෙකම එතකොට මගේ නෙවෙයිද? <laughs> නේද? පුදුම කාරණාවක් මේක නේද? මේ වැරදීම කොච්චරද කියනවනම් නේ තව ටිකක් අපි හිත ගැන කතා කරමු. කතා කරමු ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් මම කියන්නේ මේ ශරීරය මගේ කියලා කිසිම විදිහකින් ගන්න බැරි මේ ශරීරය පිළිබඳව මටවත් මගේ ශරීරය මගේ කරලා ගන්න බැරි බැරි තත්ත්වයක් තියෙනවා කියලා දැන් හොඳටම පැහැදිලි. අනුන්ට කොහොමත් එයාගේ ශරීරය එයාගේ කරගන්නවත් බෑ. හැබැයි මම මොකද කරේ? මගේ ශරීරය මගේ ශරීරයත් මට කරලා ගන්න බැරිකොට මං අනුන්ගේ ශරීරය මගේ කියලා කිව්වද නැද්ද? අනුන්ගේ ශරීර වලට කිව්වේ මගේ කියලා විතරක් නෙවෙයි තාම මයන්නකුත් දාලා කිව්වේ. මගේම කියලා කිව්වා. නේද? එතකොට ලොකු ප්‍රශ්නයක් ලොකු වැරදීමක්ද නැද්ද? තේරුම් නැති කතා කියලා තියෙන්නේ. ඇයි? මේ ස්වභාව ධර්මය තුළ අපිට කවදාක්වත් තමන්ගේ දරුවෙක් කියවත් කාගේවත් ශරීරය මගේ කියලා ගන්න බෑ. එහෙම බැරිකම තියෙද්දි මම මේක අරගෙන වගේ මට පේන්නේ. එහෙනම් ප්‍රශ්න වලක් මෙතන තියෙනවා. ප්‍රශ්න ගොඩක් තියෙනවා. අන්න ඒ ප්‍රශ්න ගොඩත් එක්ක මම ලොකු ප්‍රශ්නයක ඉන්නවා. එහෙනම් ඒ තමයි සිත සිතෙත් තියෙන ඒ වගේ ප්‍රශ්නයක්. ඒක ගැන අපි හෙට දවසෙත් කතා කරනවා. නමුත් අද අපි කය ගැන කතා කරා. ඒ වගේම හිත ගැනත් කතා කරනවා. මම තව පොඩ්ඩක් කියන්නම්. ගැටු ගැන පස්සේ කතා කරන්න පුළුවන්. සිතේ ඇතිවෙන සියලු සිතුවිලි මට ඕන වෙලාවට එන්නේත් නැහැ. සමහර ඒවා තියෙනව නේද? මේ අපි කවුරු හරි කැමතිද දුක් දුක් ඇති වෙන සිතුවිලි වලට කැමතිද? හිත රිදෙන ඒවාට කැමතිද? නැහැ. නේද? මල ගෙදරක් වුණා. ඉතින් මට මේ පාළු සිතුවිලි, දුක් සිතුවිලි එනවා. නේද? මතක් වෙනවා. මේ මතක් වෙන සංඥා එනවනේ. නැවත නැවත මතක් වෙනවා. ඒවා එනවත් එක්කම ආව රත් වෙනවා. දැවෙනවා, ඇඬෙන්න එනවා. නේද? කවුරු හරි ඇවිල්ලා මට මේ මෙහෙම කියනවා. මේ ඌව දැන් අමතක කරලා දාන්න. දැන් අමතක කරලා දාන්න. කිව්වම අපිට මොකද වෙන්නේ? තරහ යනවා. තරහ කියලා මොකද්ද කියන්නේ? අමතක කරන්න පුළුවන් නම් මම අමතක කරලා ගොඩක් කල්. ඒ කියන්නේ බලන්න මට රිදෝන සිතුවිලි මට රිදෝ රිදෝ නැවත නැවත එනවද නැද්ද? මට පුළුවන් නම් එවුව නවත්තන්න මං ඒ වගේ වගේ ගනිද? නේද? එහෙනම් මට බලහත්කාරකම් කරනවා මේ හිත නේද? මට බලහත්කාරකමින් එවැනි සිතුවිලි එන්න පටන් අරන් තියෙන්නේ නේද? එහෙනම් මගේ වැඩද? කොහොමත්ම නැහැ. එහෙනම් සිතේ ක්‍රියාකාරීත්වය සිතුවිලි වල ක්‍රියාකාරීත්වය මට ඕන හැටියට නෑ ඒක මගේ කියලා ගන්න පුළුවන්කම නෑ හොඳට බලන්න හැම දෙයක්ම එහෙම නේද කියලා හැම සිතක්ම එහෙමයි හරිද එතකොට අපිට තේරෙයි නැගිටිනවා කියන්නේ මොකද්ද කියලා. දැන් අර පරණ ප්‍රශ්නේ විසඳන්නයි මම යන්නේ අන්තිම මොහොතේ. අපි කිව්වා මට ඕන වෙලාවට අත උස්සන්න පුළුවන් කියලා. මට අත උස්සන්න පුළුවන් මොනවා වුණොත්ද? හිතුනොත් ආ අන්න කොන්දේසියක් ඇත නේද? මට හිතුනොත් මට දැන් මෙතනින් නැගිටලා යන්න පුළුවන්. හැබැයි මට හිතුන් නැත්තම් මට දැන් බණ කියන්නත් බෑ. නේද? මට බණ කියනවා කියන එක सिद्ध කරද්දී මේකට කාරණා ගොඩක් එකතු වෙන්න ඕන. පළවෙනි මේක මට හිතෙන්න ඕනේ. දෙවෙනි එක තමයි මගේ අතීතයේ මතකයන් නැගිලා එන්න ඕනේ. මට ඕනලාට ගෙන්න ගන්න බෑ. එන විදිහට හැදිලා තියෙන්න ඕනේ. ඒවා මේක පෙළ ගැහෙන ගානට සකස් වෙලා තියෙනවා. ඒ ඔක්කොම වුණොත් මේ වැඩේ කරනවා නෙවෙයි වෙනවා. වෙනවා ඇත්තට. හරිද? එහෙනම් ශරීරය දඟලනවා කියන්නේ දඟලනවා නෙවෙයි ඇත්තටම ඒ දඟලන්න අවශ්‍ය කරන සිතුවිලි ආවොත් විතරක් ඒක වෙනවා. හරි? එහෙනම් ගොඩ සංකීර්ණ කරගන්න ඕනේ නැහැ. නමුත් කමන්නේ හිත ගැනත් හොඳට හිතන්න මට අදාළ විදිහට එන්නේ නැහැ කියනට ප්‍රශ්න වගේක් එයි. හරිද? එන්න මේ ප්‍රශ්න ටික තියාගෙන ඉන්න හෙට උදේ වෙනකන්. හරිද? හෙට මම දන්නවා එන ප්‍රශ්න ටික. හරිද? හෙට උදේ අපි මේ ටික ගැන සාකච්ඡා කරනවා. ඒකින්ද අද දවසේ නම් අපේ පැවරුම මොකද්ද වැඩසටහනේ? ශරීරයේ ස්වභාවය සහ ක්‍රියාකාරීත්වය මගේ නෙවෙයි කියන අදහස එන තුරු හොඳට හොඳට මෙනෙහි කරන්න ඕනේ. සිතේ ක්‍රියාකාරීත්වය මගේ නෙවෙයි කියන අදහස එන තුරු නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. අන්න එහෙම මෙනෙහි කරාට පස්සේ Tamanට තේරෙයි මේක මගේ නෙවෙයි කියලා හැඟීමක් එයි. සිතවත් කයවත් මගේ නෙවෙයි දෙයියනේ මගේ නෙවෙයි නේ කියලා හැඟීමක් එයි. ඒකත් එක තේරෙයි. එහා පැත්තත් එයාගෙත් නෙවෙයි, එහා පැත්තත් මගෙත් නෙවෙයි කියලා. හරිද? ওই ටික තේරුම් අරගෙන අපි හෙට දවසේ සාකච්ඡා කරමු. ඉතින් ටික හැබැයි මේක කරන්න ඕන. ආය ආය මං කියනවා. ආය ආය කියනවා. කවදාකවත් භාවනා කරලා නැති කෙනෙක් ඉන්නවනම් එයාට හොඳ අවස්ථාවක් මේක. හරිද පැත්තකටලා ඉඳගෙන ඔය ටික කරන්න හරිද කවදා ඔය ටික මෙනෙහි කරන්න ඔය ටික මෙනෙහි කිරීමෙන් පස්සේ අපි කතා කරමු මේක භාවනා කමටහනකට යවන්නේ කොහොමද කියලා ඇස් දෙක පියාගෙන මේ පිළිබඳව හොඳට මෙනෙහි කරන්න ඇත්ත නේනම් මගේ මේ ශරීරයේ එක කෑල්ලක්වත් ජීවි ගතියක් නැහැ වක්කම පණ නැහැ ඒ කියන්නේ දන්නේ නැහැ මොකක්වත් ඒ විතර නෙවෙයි මේකේ ස්වභාවය මේ පාටවක්වත් මේ හැඩතලවක්වත් මොකක්වත් මට ඕන හැටියට නෙවෙයි සහ ක්‍රියාකාරීත්වය දාඩිය දාන ඒවා එහෙනම් රුධිර සංසරණය ස්නායු පද්ධතිය මේකක්වත් මට ඕන හැටියට නෙවෙයි. එතකොට මොකද්ද මේ කර්මය කියලා හොඳට තේරෙයි. හරිද? මේ එකක්වත් මට ආйти නැති එකක් මම මගේ කියාගෙන ඉන්නවා කියලා තේරෙයි. ඊට පස්සේ සිතට යන්න. එතකොට මොනවද? ස්වභාවය සහ ක්‍රියාකාරය. ඒක සිතට ගිහිල්ලා සිත ගැන බලන්න. සිතේ එන සිතුවිලි එකක්වත් මට ඕන වෙලාවට මට ඕන විදිහට ගන්න බෑ. ඒලාගේ දුක් සිතුවිලි බොහොමයක් එනවා. ඉතින් ඒවා එකක්වත් මට ඕන හැටියට ගන්න පුළුවන්කම ඉතින් ඔන්න ඔය ටික තේරුම් ගන්න ඔය ටික තේරුම් අරගන්න එතකොට අපිට තේරෙයි යම් දෙයක් ඊට පස්සේ අපි ඒක ගැන හෙට දවසේ සාකච්ඡා කරනවා තවදුරටත් මේ පිළිබඳව. ඉතින් ඒ සඳහා අවස්ථාව ගන්න අද දවසේ අපේ ධර්ම දේශනාවේ කටයුතු මෙතනින් නිමා වෙනවා. අද දවසේ මේ ධර්ම දේශනාව තමන්ගේ නිවසට අරගෙන ඉන්න අවශ්‍ය කරන දායකත්වයේ සැපුවේ මේ මේ මැදිරියට ඇවිල්ලා මේ ධර්ම ශ්‍රවණය කරපු පින්නන්ත පිරිස ඉතින් ඒ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම සඳහාම මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. Thank you.